සුබදායක සන්ධ්‍යාව ආදරණීය පිටවතුනි නැවතත් ඉරිදා ඇන්දෑවේ මේ එකතු වෙන්නේ විදසුනට නිදසුනක් විපස්සනාව ගැන කරමින්නා දේශනා මාලාවේ තවත් වැඩසටහනක් සමග එවැගේම විපස්සනා පුහුණුවේ තවත් පියවරකදී විපස්සනාව දැකීම විශේෂයෙන් දැකීම වර්තමානයේ දැකීම. මේ මොහොත හරියටම දැකීම. විපස්සනා. සිහියෙන් කරන්නේ වර්තමානයේ දැන ගැනීම. සතියේ කාර්යය තමා වර්තමානයේ දැන ගැනීම. මේ මොහොතේ කුමක්ද වෙන්නේ? කොතනද මෙතන? මේ මොහොතේ මෙතන වෙන දේ දැන ගැනීම සිහියේ කාර්යය. සිහියේ ඊට වැඩිය වැඩක් පවරන්න බෑ. සිහියෙන් ඒට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එයින් කියවෙන්නේ සිහියේ වගකීම හා කාර්ය භාරය සුළුයි සරලයි කියා. අමාරුම දේ අපහසුම දේ මේ මොහොතේ මෙතන වෙන දේ දැන ගැනීම. ඇයි අපහසු? පහසුම දේ තමයි මෙතන මේ මොහොතේ වෙන දේ දැන ගැනීම. මේ වෙලාවේ වෙනත් තැනක සිදුවන දෙයක් දැනගන්න අපට එක්කෝ තාක්ෂණය අවශ්‍ය වෙනවා. දුරකථනයක්, රූපවාහිනියක්, අන්තර්ජාල පහසුකම් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අදිමානසික බලයක් ඕනේ. <clears throat> තිබ්බ චක්කු වගේ ඈත තියෙන දෙයක් දකින්න. ඒ වගේම මේ මෙතන වුණත් ඊයේ වුණු දෙයක් දැනගන්න නම් නැවතත් ඊයේ හිතිය කෙනෙක්ගෙන් එක්ක අහන්නට ඕනේ එහෙම නැත්නම් වීඩියෝ මේ රෙකෝඩින් එකක් බලන්න ඕනේ. නැතිනම් අතීතය දැනගැනීමේ හැකියාව ඇති කරගන්න වෙනවා. එමෙන්න මෙතන හෙට වෙන දේ කුමක්ද? මෙතන හෙට මොනවා වෙයිද? නම් ඒ කිසිම ආකාරයකින් පහසු නැහැ. ඒක සියයක් දැනගන්න. අනාගතය දැකීම පිළිබඳ විවිධ තර්ක විතර්ක තිබෙනවා විශ්වාස තිබෙනවා සැක සංකා තිබෙනවා අනාගතේ හරියටම අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් තැනේදී වෙන්නේ කුමක්ද කියලා නිශ්චිත වශයෙන්ම කිසි කෙනෙකුට කියන්න බැහැයි කියන අදහස තමයි වඩාත් <clears throat> පිළිගන්න පුළුවන් කොහොම හරි එහෙම හැකියාවක් තිබුණත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හරි වෙන විද්‍යා විෂයකට හරි නැතිනම් අධිමානසික හැකියාවකට හරි දැන් ඒව අවශ්‍ය වෙනවා. මෙතන මේ මෙතන හෙට වෙන්නේ කුමක්ද කියලා දැනගන්න. නේද? ඒ කිසිවකින් තොරව දැන් මෙතන වෙන දේ දැනගන්න පුළුවන්. තාක්ෂණයේ අවශ්‍යත් නැහැ. තව කෙනෙකුගේ අත්දැකීම පහන්න අවශ්‍යත් නෑ විශ්වාස අහන්න ඕනෙත් නෑ අනාවැකී අහන්න ඕනෙත් නෑ හරිම සරලයි ඉතින් එක පැත්තකින් මේ ඊටාම සරලම දේ තමයි දැන් මෙතන කුමක්ද වෙන්නේ කියලා දැන ගැනීම. මොන හේතුවකට හෝ පහසුම දෙයක් බවට පත් වෙලා මොනතරම් ඒ අපහසුද කියන කාරණය සිහිය සතිය පුහුණු කරන යෝගීන්ට අත්දකින්න ලැබෙනවා ඒ අපහසුතාවයට යෝගීන් මුහුණ දෙනවා මොනතරම් කාලයක් මොනතරම් වීරියකින් ආ ඉවසීමකින් පුහුණු වෙන්න ඕනේද දැන් මේ වෙලාවේ මෙතන කුමක්ද වෙන්නේ කියලා දැනගන්න එතනින්ම පේනවා හිතවතුනි අපේ දැනීම මොනතරම් මේ යථාර්ථයෙන් එළියට ගිහිල්ලා එහාට ගිහිල්ලා විකෘති වෙලාද කියලා. ඒ විකෘති වුණු දැන ගැනීම ප්‍රකෘති කිරීමක් තමයි සිහියෙන් සතියෙන් කරන්නේ. සරලවම දැන් මෙතන කුමක්ද වෙන්නේ? සිහියෙන් ඉන්න කෙනෙකු දන්නවා මෙතන කුමක්ද වෙන්නේ? හැබැයි ඒ දැනීම සීමිතයි. සීමා සහිතයි. සිහියට අසීමිත දැන ගැනීමේ හැකියාවක් නැහැ. මනතරං සිහියෙන් හිටියා කියා කීවත් මෙතන මේ මොහොතේ සිදුවන සියල්ලම දැනගන්න බෑ සිහියට. එක දෙයයි දැනගන්න පුළුවන්. ඒ දෙත් අප අපේ ඉන්ද්‍රියක් මාර්ගයෙන් අනාවරණය කරගන්න දේ පමණයි. ඒතර මෙතන මේ මොහොතේ මොනතරම් සිදුවීම් වෙනවද දන්නේ නැහැ. එයින් අපේ ඉන්ද්‍රයන්ට සංවේදී වෙන සිදුවීම් කීයක් තියෙනවද දන්නේ නැහැ. ඒ ඉන්ද්‍රයන්ට සංවේදී වෙන සියලුම සිදුවීම් දැනගන්නත් බැහැ. දැනගන්න පුළුවන් ඉන්ද්‍රියයන්ට සංවේදී වෙන සිදුවීම් වලින් අපේ අවධානය යොමු වුණු අපේ හිත යොමු වුණු සිදුවීම පමණයි. ඒක සිදුවීමක් කියන්නේ එහෙම දෙයකට තමයි මෙතනදී. සාමාන්‍ය විවහාරයේ සිද්ධීන් සංසිද්ධීන් කියන්න පුළුවන් ඕනෑම දෙයකට අප නිදාගෙන ඉන්නකොට වෙන දේත් අප නැති වෙනකොට නැති තැනකදී සිදුවන දේත් මේ සියල්ලම සාමාන්‍ය විවහාරයට සිදුවීම සංසිද්ධි නමුත් සතිය පුහුණු කරන තැනට ආවහම සිදුවීමක් කියන්නේ අපේ හිත යොමු වුණු අපේ ඉන්ද්‍රියක් හරහා අනාවරණය වුණු සහ අපේ හිත යොමු වුණු දේ පමණයි. ඒ දේ දන්නවා. තව විදිහකට කිව්වොත් තමන්ගේ හිත කරන දේ තමන්ට රහසක් නොවේ සිහියෙන් සිටින තැනත්තා සතිමත් කෙනාට මොන දේ රහසක් වුණත් ලෝකේ මොන තරම් අභිරහස් තිබුණත් තමන්ගේ හිත තමන්ට රහසක් නොවේ අන්න ඇයට ගාක් දේ හංගන්න පුළුවන්. අපට දැනගන්න නොදී වහං කරගන්න පුළුවන් බොහෝ දේ. ඒ සියල්ල 100න් හිතියා කියලා දැනගන්න බෑ. එකක්වත් දැනගන්න බෑ. නමුත් ඒව දැනගත්තත් නොදැනගත්තත් ගැටලුවකුත් නැහැ. අපේ ප්‍රශ්නය අපේම හිත අපට හොරෙන් සංසාරේ හදාගන්නේ. එතන තමයි ප්‍රශ්නය. සංසාරය හදන්නේ හිත. හිත කීවහම මේ හිත තනියම නෙමෙයි වැඩ කරන්නේ ඒ බව අප කාටත් දැනීමකුත් තිබෙනවා අවබෝධයකුත් තියෙනවා හිතට තනියම වැඩ කරන්න බැරි බව හිත මාධ්‍යයක් පමණයි. උපකරණයක් පමණයි. පිහියක්, උදැල්ලක්, අලවංගුවක්, නිකියක්, අඬුවක් වැනි උපකරණයක් පමණයි හිත කියන්නේ. එන් කිසිම උපකරණයක් ස්වාධීනව ක්‍රියා කරන්නේ නැහැ. උදැල්ලක් පොළොව කොටන්නේ නැහැ යාට ඕන නිසා. අලවංගුවක් පොළොව බිඳින්නේ නැහැ. අලවංගුවට අවශ්‍ය නිසා යතුරුකුත් එහෙමයි හිතියකුත් එහෙමයි දැන් කවුරු හරි ඒක භාවිතා කරන්න ඒ භාවිතා කරන කෙනා අනුව තමයි ක්‍රියාව තීරණය වෙන්නේ මොනවද කරන්නේ හිත කියන්නේ මධ්‍යස්ත උපකරණයක් මධ්‍යස්ත කියන්නේ හොඳ කෙනෙකුට හොඳ දෙයකට භාවිතා කරන්නත් අයහපත් කෙනෙකුට නපුරකට යොදා ගන්නත් පුළුවන් දෙකටම එක වගේ උදව් කරන උපකරණය. ඒ උපකරණය නැතිව කිසිම කෙනෙකුට කිසිවක් කරන්න බෑ. හොදක් කරන්නත් බෑ, නරකක් කරන්නත් බෑ. මේ මොනවා කරන්නත් හිත තමයි භාවිතා කරන්න ඕනේ. හිත යොදා ගන්න නැතුව හිත ප්‍රයෝගී නොකරගෙන කිසිවක්ම කරන්න බැහැ. එනිසා එනිසා සසර ගත්තහම සසර හදන්නේ හිත. හිත නැතුව සසරක් හදන්න බෑ. සසරක් හැදෙන්නේ නැහැ හිත නැතුව. දුක හැදෙන්නේ නැහැ හිත නැතුව. සසර දික් වෙන්නේ නැහැ හිත නැතුව. නමුත් හිත තනි කරගත්තොත් කියන්නේ කිසිම දෙයක නොතර නොතවරුණු අමිශ්‍ර සුද්ධ වූ හිත ගත්තොත් ඒ හිත සතරක් හදන්නේ නැහැ. නොත් එහෙම හිතක් ලේසියෙන් තියෙන්නේ නැහැ. කවුරුන් හෝ හැම විටම හිත භාවිතා කරනවා. ඒ පොදු උපකරණයක්. හිත කියන්නේ පෞද්ගලික උපකරණයක් නොවේ පොදු උපකරණයක්. ඕනම කෙනෙකුට ඒ උපකරණය භාවිතා කරන්න පුළුවන්. පොදු දෙයක්. දැන් පොදු කියවහම ගැටලුවක් එන්න පුළුවන් කොහොමද මේ අපේ හිත පොදු හිතක් වෙන්නේ Tamange හිත කොහොමද පොදු හිතක් වෙන්නේ පෞද්ගලිකයි කියන කාරණය ඒ වචනේට ලොකු තැනක් තියෙනවා බරක් තියෙනවා වටිනාකමක් තිබෙනවා ගෞරවයක් තියෙනවා පෞද්ගලිකයි පෞද්ගලිකත්වය පුද්ගලිකත්වයේ කියන කාරණේට. දැන් සාමාන්‍ය සම්මුති ලෝකයේ විවහාර ලෝකයේ හිම දෙයක් තියෙනවා කියලා හිතනවා. සහ එහෙම දෙයක් කට ගරු කරන. නමුත් ඇත්ත බැලුවොත් යථාර්ථයට ගියොත් එහෙම දෙයක් නැහැ. පෞද්ගලිකයි පුද්ගලිකයි කියන්න කිසිම දෙයක් නැහැ. ඒ ඇත්ත ඒ ධර්මතාව අපෞද්ගලිකයි කියන ස්වභාවය තමා ආනාපාන සතියෙන් පුහුණු වෙන්නේ දැනගන්නේ අනාවරණය කරගන්නේ මේ පෞද්ගලික වේවා කොහොම හරි මේ ජීවිතේට නැතුවම බැරි දේ හුස්ම හුස්ම පෞද්ගලික නැහැ පුද්ගලික හුස්මක් නැත. Tamanට කියා ලියාපදිංචි කරගත් Tamanගේ අනන්‍යතාවය <clears throat> තියෙන හුස්මක් නැහැ. මොනතරම් හුස්ම පොදුද කියන කාරණය හුස්මෙන් හුස්මට ආශ්වාසයෙන් ආශ්වාසයට ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට අපිට තේරෙනවා. පිට කරන හුස්මත් පිට තියාගන්න බෑ. මගේ හුස්ම කියලා වෙනම තැනක තියාගන්න බෑ. මේ කාරණය අප කලින් කිපවතාවක් කතා කරලා තියෙනවා මේ පිට කරන හුස්ම යම් නාහයට බටයක් දාලා ආපහු අනිත් නාහයට දාලා ඒ ඒ අතර විතරක් මේක සංක්‍රමණය වෙන්න දෙන්න බෑ සංසරණය වෙන්න මම ප්‍රසවාස කරන හුලඟ මම ආය ආස්වාද කරනවා වෙන කෙනෙක් කිසි කෙනෙක්ගේ හුස්මක් හුලඟක්වත් මට එපා මගේ හුස්මක් වෙන කෙනෙකුට වදින්න දෙන්නේ නැහැ කියා එහෙම මොන දෙයකට කිව්වත් හුස්මට කියන්න බෑ අනිවාර්යයෙන්ම හුස්ම පොදු කළ යුතුයි පොදු නොකළොත් අපිට ජීවත් වෙන්න බැරි වෙනවා එක මොහොතකට අප තුල තියාගන්න හුස්ම ඊළඟ මොහොතේ පොදු හුස්මක් බවට පත් කරන්න ඕනේ. පත් කරොත් තමයි පොදු හුස්මක් අපිට ආපහු ගන්න පුළුවන්. එන්නේ සරල කාරණයක් වගේ පෙනුනට මේක බොහොම ගැඹුරු ධර්මතාවය. මෙතනින් තමයි අනත්ත කියන ලක්ෂණයට දොරටුව ඇරෙන්නේ. අනත්ත කියන්නේ කෙනෙකු නෑ කියන කාරණේ නෙමෙයි පෞද්ගලිකත්වයක් නෑ කියන. පුද්ගලිකත්වයක් නෑ. එය සිතිවිල්ලක් පමණයි. අදහසක් තියෙනවා පෞද්ගලිකයි කියලා. පුද්ගලිකයි. මගේ සීමාව. මා පමණයි. මා පමණයි දන්නේ. මා පමණයි විඳින්නේ. මා පමණයි හිතන්නේ. ඒ සිතිවිල්ලක් පමණයි. ඇත්ත ලෝකයට ගිහාම මේ සියල්ල පොදුයි. උස්මෙන් පටන් ගත්තාම හැම දෙයක්ම පොදුයි. භෞතික ඕනෑම දෙයක් අරන් බලන්න ජලය ආපෝ ධාතුව පොදුයි. අපිට වතුර බෝතලයක දාන්න ටිකක් තියන් ඉන්න පුළුවන් ලීටරයක් දෙකක් එහෙම නැත්නම් ගෙදර තියෙන වතුර ටැංකිය ලීටර් 500ක් 1000ක් බොහොම සීමිතයි. ඒක පොදු ආපෝ ධාතුව. ආපෝ ධාතුව පොදුයි. ඒ පොදු ආපෝ ධාතුව තමයි අපි පානය කරන්නේ. මේ පානීය කරාම ඉතින් ඔන්න අපි මගේ ලේ මගේ සෙම එහෙම කියනවා මගේ මුත්‍රා එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ නැවතේ පොදු ආපෝ ධාතුව බවට පත් වෙනවා. ලියාගන්න බෑ. දාඩිය විදිහට පිට වුණාම කඳුළු විදිහට සෙම සොටු විදිහට කෙල විදිහට ඒ මගේ නාසය ඇතුලෙන් ඇතුල් වෙන්නේ මගේ නොවන පොදු හුස්මක්. මගේ කියන පෙනහළු ක්‍රියාත්මක වෙන්නේ පොදු හුස්මකින්. ඒතර පෙනහළු පමණක් නෙමේ සමස්ත මගේ කියන ශරීරයම හා මම කරනවා කියන සියලුම කටයුතු ක්‍රියාත්මක වෙන්නේ ඒ පොදු හුස්ම. මගේ නොවන අපෞද්ගලික. ඒතර පටවි ධාතුවත් ඒ වගේ කන කෑම. පොදුයි. ආපෝත් එහෙමයි වායෝ එහෙමයි. නුසුමත් ඒ වගේ. සීතල. දැන් මේ විදිහට මේ ඇත්ත තමයි තේරුම් ගන්න උත්සාහ කරන හැම භාවනාවකින්ම විපස්සනාවට එන විට. දැන් මේ හිත කියන්නේ නිකන් මගේ නාහේ කියවා වගේ දෙයක්. මගේ හිත. නමුත් මේ මගේ හිත ක්‍රියාත්මක වෙන්නේ මගේ නොවන දේවල් නිසා. දැන් තව විදිහට කියනවා මම නොවන අය මගේ හිත භාවිතා කරන. පාවිච්චි කරන. මම නොවන. මම නොවන කියවාම එහෙනම් කවුද? මේ අල්ලපු ගෙදර අයද, පාර ඉස්සරහා ඉන්න අයද? නෑ එහෙමම නෙමෙයි. මේ මම නොවන කියන්නේ මම නෙමෙයි. මම නොවේ මගේ හිත හසුරවන්නේ භාවිතා කරන්නේ පාවිච්චි කරන්නේ උපයෝගී කරගන්නේ මම නෙවෙයි කියන එක තමයි මෙතන කියන්නේ කවුද කියන ප්‍රශ්නේ නෙමෙයි කවුද කියන ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන බලන්නේ දැන් අපි හිතන්නේ මම භාවිතා කරනවා නෑ මම නෙමෙයි භාවිතා කරන්නේ හිත කියන්නේ ඕනෑම කෙනෙකුට තමන්ගේ වැඩක් කරගන්න භාවිතා කළ හැකි උපකරණ. ඕනම කෙනෙක් කියන්නේ මම නොවන දේවල් මගේ හිත භාවිතා කරන්න පුළුවන්. මගේ කියා කියා ගන්න හිත. එහෙනම් සසර හැදෙන්නේ සසර සිත් වෙන්නේ ඒ සසර දික් කරගන්න අවශ්‍ය කෙනෙකු හිත ඒ කාර්යයට භාවිතා කිරීමෙන් සතර න අවශ්‍ය කෙනෙකුට ඉන්න අවශ්‍ය කෙනෙකු සසරේ සිටීමේ චේතනාවෙන් හිත භාවිතා කරලා හිතනවද කතා කරනවද ක්‍රියා කරනවද එයින් සිදු වෙන්නේ සසර දික්වීම අසරක් සිදු. <coughs> මේ ඕනකම තියෙන කෙනා හිත උදව් කරගන්න නැතුව ඒ කාර්යය කරගන්න බෑ. අනිවාර්යයෙන්ම හිත කරහා තමයි සසරක් හැදෙන්නේ. හිත අයින් කරලා හිත ඉවත් කරලා මේ විශ්වයේ තියෙන වෙන කිසිම දෙයක් උදව් කරගෙන සංසාරයක් හදාගන්න බෑ. විශ්වයේ මොනතරම් තව දේවල් තියෙනවද? මොනතරම් වටිනා දේවල් තියෙනවද? විශාල දේවල්, බලවත් දේවල්, ශක්තිමත් දේවල්. නමුත් ඒ කිසිම දෙයකට බෑ සංසාරයක් හදාගන්න. සසරක් හදාගන්න, දුක හදාගන්න හිතක් මාධ්‍යයේ කරගන්නේ නැතිව. චේතනාවක් ඕනේ. මේ සංසාරේ ඉන්න පොත් චේතනාව තියෙනවා. ඉන්න විගතම ඉන්න චේතනාව. ඒ චේතනාවෙන් හිත ඒ චේතනාව හිතේ ඇති කරලා ඒ හිත ලවා ලව්වා හිතවනවද යමක් කරවනවද කියවනවද අන්න ඒ තුන් ආකාරයට තමයි සසර හැදෙන්නේ හතරවෙනි ආකාරයක් නෑ සංසාරේ හැදෙන්නේ. ක්‍රම තුනයි කියන්නේ. සිතීමෙන්, කතා කිරීමෙන් සහ කායිකව ක්‍රියා කිති. නමුත් කතා කළ පමණින්, ක්‍රියා කළ පමණින්, සිතූ පමණින් සසරක් හැදෙන්නේ නැහැ, දුකක් හැදෙන්නේ නැහැ. කවුද හිතන්නේ කවුද කතා කරන්නේ? කවුද ක්‍රියා කරන්නේ? කුමක්ද චේතනාව? ඒ කතා කිරීමේ චේතනාව කුමක්ද? ක්‍රියා කිරීමේ චේතනාව කුමක්ද? සිතීමේ අදහස කුමක්ද? අභිප්‍රාය. <clears throat> එනේ අභිප්‍රාය කියන දේ නැතිනම් චේතනාව තමා මෙතන නියමුවා වෙන්නේ. මෙහෙවන්න. එයා තමයි හිත මෙහෙවන්නේ. රියදුරු අසුනේ ඉන්න කෙනා වගේ. සිත කියන්නේ වාහනයක් නම් ඒ රියදුරු අසුනේ ඉන්න කෙනා. තමයි චේතනාව. එයාට ඕනේ තැනට තමයි වාහනේ ගෙන්නේ. එයාට ඕනේ ගමන තමයි වාහනේ යන්නේ. මේ ගමන් දෙකයි යන්න තියෙන්නේ. එක්කෝ උඩුගම්බලා යන්න ග්‍රාමන නැතිනම් ඔහේ වේගවලට අහු වෙලා කවුරුත් යන රැල්ලේ යන්නේ. දැන් චේතනා දෙකයි තියෙන්නේ. මේ විදිහට බැලුවාම චේතනා දෙකයි. එක්කෝ වේගත් සමග ආවේගත් සමග දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම පල්ලම් බැසීම. නැතිනම් නැවතීම කියන්න පුළුවන්. නැතිනම් උඩුගම් බලා එන. මේ ගමන් දෙකයි කියන්නේ මේ ගමන් දෙක සිදු වෙන්නේ චේතනා දෙකකින්. එකම චේතනාවෙන් නෙමෙයි එක්කෙනෙකුට ඕන එකයි. මේ එක්කෙනාම මේ දෙකම කරනවා නෙමෙයි. දෙදෙනෙක් ඉන්නේ. එහෙමනම් සිහිය මෙතනදී අපිට ඉතාම වටිනා මිලකල නොහැකි අගනා කර්තව්‍යයක් කරලා දෙනවා. කුමක්ද සිහිය කර දෙන කර්තව්‍යය මේ හිතෙන දේ, කියවෙන දේ, ඇඟෙන් කෙරෙන දේ අපට පෙන්වා දෙනවා. ඔබ මෙන්න මේවයි හිතන්නේ. ඔබ හිතන්නේ මෙන්න මේ දේවල්ද. ඔබ කියන්නේ මේවා. ඔබ කරන්නේ මේවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සිහිය නැති වුණත් අපි දන්නවනේ. නෑ අපි දන්නේ සිහිය නැත්නම් අප දන්නේ නෑ හිතුවත් හිතන්නේ කුමක්ද කියා. කළත් කරන්නේ කුමක්ද කියා අප දන්නේ කතා කළත් කතා කරනවා කියන එක දන්නවා. නමුත් ඒ එතන ඒ කීම තුල පුරුද්දට කියන්න පුළුවන්. පුරුදු වෙලා තියෙන දේවල් කියන්න පුළුවන්. සුබ උදෑසනක් කියන්න පුළුවන්. සුබ රාත්‍රියක් පුරුද්දට කියනවා. එහෙම නැත්නම් ආවේගයකට කතා කරනවා. ඒ හැර දැනුවත් භාවයක් නැහැ. සිහිය නම් අපි කියන දේ කොහේ හරි ලොකු දිට්ඨියක වැදිලා ආපහු දෝංකාරය අපිට ඇහෙන්නේ. අන්න ඒ වගේ උදව්වක් අපිට කරලා දෙනවා. අප කියන දේ අපිටම ඇහෙන්න සලස්වනවා. පෙරලා. කරන දේ අපිටම දකින්න සලස්වනවා. හිතෙන දේ ගැන අපිට හිතන්න ඉඩක් දෙනවා. හැබැයි ඒ සියල්ල වෙන්නේ ඒ දේවල් කෙරෙන විට, කරන්න කලින් නෙමෙයි. සිහියට බෑ කලින් දැනගන්න. සිහියට පුළුවන් අප කලින් කිව්වනේ මෙතන මේ මොහොතේ වෙන දේ තමයි සිහියට දැනගන්න පුළුවන්. දැන් වෙන්නේ මොකක්ද? ඒත් දැන් මොනවද හිතන්නේ? අන්න හිතන දේ ඔය හිතෙන දේ හිතන දේ හෝ හිතෙන දේ ගැන අපව දැනුවත් කරන. සිහියේ කාර්යය තමයි අපව දැනුවත් කිරීම, දැන ගැනීම. කියන දේ ගැන අපව දැනුවත් කරනවා. මෙහෙමයි කියන්නේ. මේ දේවල් කියවෙන්නේ. මේවා යහන්නේ. ඒ ගැන දැනුවත් කරනවා. අපි හැසිරීම, අපි ඇවිදිනවා, කෑම කනවා, වැඩ කරනවා, ඒ ගැනත් අපව දැනුවත් කරනවා. සිහියට ඒ ටික තමයි කරන්න පුළුවන්. හැබැයි ඒ ටික කියවහම ඒකෙන් සිහිය අව탁ෂේරු කරන්නේ වෙන කිසිම දෙයකට ඒ ටික කරලා දෙන්න බෑ. සිහිය කර දෙන්න ටික. ඒ සිහියෙන් يعني සිහියෙන්ම තමයි අපි ඒව අහගන්න ඕනේ. මොනවද මම හිතන්නේ? මොනවද මම හිතුවේ නෙමෙයි. ඒක මතකයෙන් අහන්න පුළුවන්. මොනවද මම කිව්වේ කියන එක අහන්න පුළුවන් මතකයෙන්. මතක් කරගන්න පුළුවන් මොනවද මම කිව්වේ? මොනවද මං කළේ මොනවද කෑවේ ඒවා මතකයෙන් පුළුවන් ස්මෘතියෙන් මතක තිබ්බනම් පුළුවන් නෑ දැන් දැන් මොනවද කියන්නේ කරන්නේ හිතන්නේ හරි ළඟ ඉඳලා කෙනෙකු අපට වාර්තා කරනවා වගේ මොහොතින් මොහොත ඉතින් මෙතන පුංචි කාල පරාසයක් තියෙනවා. අප කිව්වට හරියටම මේ මොහොතේ වෙන දේ මේ මොහොතේම දැනගන්නවා කියා. එතන ක්‍රියාවයි දැනගැනීමයි අතර පුංචි කාල පරතරයක් තියෙනවා. ඒ නොසලකා හරිය හැකි කාල පරතරයක්. ලොකුවට ගණන් ගන්න ඕනේ කාල පරතරයක් නෙමෙයි. එහෙම කාල පරතරයක් තියෙනවා කියන එකත් සිහියට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ සිහිය තව පරිණාමයටපත් වුනහම තමයි තේරෙන්නේ මෙන්න කාල පරිසරයක් තියෙන හැම විටම මේ මොහොතකට පස්සේ තමයි දැනගන්නේ කියන ආස්වාස වෙන්න පටන් ගත්තාමයි දන්නේ ආස්වාස වෙන්න පටන් ගත්තා කියලා. ඉතින් ඒ නොසලකා හැරිය හැකි ප්‍රමාදය හේතුව සංසාරේ යන කෙනා ඊට වැඩිය ප්‍රමාදයි. බොහෝම ප්‍රමාදයි. ඒ ප්‍රමාදයත් එක්ක බලන විට මේ සිහියේ ප්‍රමාදය ගණන් ගන්නම බෑ. ඒ නිසා සිහියට කියනවා අප්‍රමාද කියලා. ඒ නිසා සිහියට කියනවා අප්‍රමාද කියලා. නමුත් එතන තාම කාල පරාස පරතරයක් තියෙනවා ක්‍රියාවයි දැනගැනීමයි අතර. කොහොම හරි දැන් සිහිය ඔන්න ওই ටික අපිට වාර්තා කරනවා. මෙහෙම කියනවා. මෙහෙම කියනවා. බනිනවා. බය වෙලා කතා කරන්නේ මොනවා හරි කියනවා ඒ වර්තමානයේ කියනවා කෙරෙන දේ අපිට පෙන්වලා දෙනවා අපි සිහියෙන් මේවා අහගන්නවා සිහියෙන් දැනගන්නවා සිහිය වාර්තාකාරී ඉතින් වාර්තාකාරයන් ඕනේ තරම් ලෝකේ ඉන්නවා මාධ්‍ය වේදින් කියන වාර්තාකරුවන් එයයි සිදුවීම් වාර්තා කරන ඒ තමයි එයයි රස්සාව ඔවිනෝදාංශය වාර්තා කරන්නේ වාර්තා කිරීම. ඒ සියලුම වාර්තාකරුවන් අතර සත්‍යයට ඊටාම ආසන්නම වාර්තාකරු තමා සිය. සත්‍යයේ යමක් සිදු වෙන සැබෑම ආකාරයට බොහෝම සමීපවම 100ක් නැතත් වඩාත් ඉහළ ප්‍රතිශතයකින් අපට වාර්තා කරන්නේ සිහිය. ඒ ප්‍රතිශතයේ තීරණය වෙන්නේ අපේ සිහිය මට්ටම උඩ. මොනතරම් සිහියක් තියෙනවද ඒ මට්ටමට තමයි අපිට ඇත්ත දැනගන්න පුළුවන්. වර්තමානයේ පිළිබඳ සැබෑව දැනගන්න පුළුවන්නේ සිහිය මට්ටමට. දැන් මේ අර සිහියට බෑ මේවා කියන්නේ කවුද කියලා දැනගන්න. කවුද කියන්නේ? කවුද මේවා කරන්නේ? කවුද හිතන්නේ? ඒ දැනගන්න බෑ සිහියට. මේ සිහියට පුළුවන් ටික සිහිය කරලා අපි අපේ ඉදිරියේ ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. මේ ඔබද මේ ඔබද මේ කියන්නේ? මේ හිතන්නේ තමුම්මද? මේ කරන්නේ තමම්මද? කියන ප්‍රශ්නය අපෙන් අහනවා සිහිය. සිහියෙන් ඉන්න කෙනෙකුට තමයි ওই ප්‍රශ්නේ මතුවෙන්නේ. සිහිය නැත්තම් මම තමයි කරන්නේ කියන ඒ සිතිවිල්ලට රැවටිලා ඉන්නවා. මම තමයි හිතන්නේ, මම තමයි කියන්නේ, මම තමයි කරන්නේ. නමුත් සිහියෙන් ඉන්න ඉන්න සිහියෙන් ඉන්න පටන් ගත්ත ගමන්ම මම තමයි කරන්නේ කියන එක තහවුරු වෙනවා. මමයි හිස්ම ගන්නෙ, මමයි හිස්ම පිට කරන්නේ, මමයි පාදේ ඔසවන්නේ, මමයි පාදේ බිමින් තියන්නේ, මමයි බත්තික අනන්නේ මමයි බත්තික හපන්නේ මමයි රස විඳින්නේ මමයි ජීවෙන්නේ ඔක්කොම මම තමයි සිහියෙන් ඉන්න ආරම්භයේ එහෙමනේ සිහිය පුහුණු කරන්නත් කියන්නේ මම කියන කර්තෘව එළියට අරගෙන තමයි සිහිය පුහුණු කරන්නේ වෙන වෙන විදිහකට සිහිය පුහුණු කරන්න බෑ මෙතන කවුරුත් නැහැ කියලා සිහිය පුහුණු කරන්න බෑ මමයි හුස්ම ගන්න මම පිට කරනවා මම ආශ්වාස කරනවා මම ප්‍රශ්වාස කරනවා එහෙම තමයි ඒ වචනේ නොකියුවත් සිහියේ මුලින්ම ඒ විදිහට තමයි අපිට කියන්නේ. ඔබ තමයි විශ්මතන්නේ. ඔබ තමයි විශ්මිත කරන්නේ. ඒ සිහිය ප්‍රාථමික මට්ටම. ඒ ප්‍රාථමික මට්ටමේ සිහියට ඊට එහා දෙයක් කියන්න කරන්න බෑ. අර ඉහළම සිහියක් තියෙන කෙනෙක්ගේ කියපු දෙයක් අරගෙන අර ප්‍රාථමිකම සිහිය පුහුණු කරන කෙනෙකුට කියන්න හොඳ නෑ මෙතන කවුරුත් නෑ උස්ම ගන්න කෙනෙක් නෑ පිට කරන කෙනෙක් නෑ විදින කෙනෙක් නෑ කන කෙනෙක් නෑ නිදින කෙනෙක් නෑ එහෙම කවුරුවත් නෑ එහෙම භාවනා කරන්න එපා ඒක හරි වැරදි දෙයක් ඒකෙන් එයාට මොනවත් කරගන්න බැරි වෙනවා ඒ සිහිය එහෙම කියන්නේ නෑ සිහිය හැම විටම අප ඉන්න තැන බලලා එතනින් පුංචි පියවරක් උඩට එන්න පුළුවන් වෙන විදියට තමයි ඊළඟ පඩිය හදන්නේ දැන් අපිට අපේ පාඩේ ඔසවල තියන්න බැරි තරම් උසකින් දෙවෙනි පඩිය හදන්නේ නැහැ සිහිය. එහෙම කවුරු හැදුවත් සිහිය එහෙම කරන්නේ සතිය කරන්නේ නැහැ සතිය දන්නවා අපි ඉන්නේ කොතනද අපිට ඊළඟට මොනතරම් උඩකට පාදයේ ඔසවල යන්න පුළුවන්. 1 සෙන්ටිමීටරයන ඊළඟ පඩිය හදන්නේ තව සෙන්ටිමීටරයක් උඩින්. සෙන්ටිමීටර 10ක් උඩින් හදන්නේ. අදලා 100 ඒ උඩ පඩියට නැගලා අපි වෙනකල් බලන් ඉන්නේ නෑ ඒ විදිහට හිතවතුනි මේ පුහුණුව යෙදෙනවා එහෙම යනකොට ඔන්න අපි එක්තරා තැනකට ආවහම එක්තරා තැනකට කියන්නේ මේ එක්තරා සිහිය දියුණු වෙලා දැන් අපි කරන හැම දෙයක්ම අපිට පේන තැනකට එනවා අපි උස්ස ගන්නවා පිට කරනවා කතා කරනවා ප්‍රශ්න අහනවා දුවනවා පනිනවා මේ මේවා පේන්න පටන් ගන්නවා මොනතරම් මේ සංකීර්ණයක්ද කියන එක මම කියන්නේ මොනතරම් සංකීර්ණයක්ද කර්මාන්ත සංකීර්ණයක් වගේ මොනතරම් සංකීර්ණයක්ද කියන එක තේරෙයි. මෙහෙම එහෙම තැනකට ආවට පස්සේ අන්න ඊළඟ පියවරට සිහිය අපව යොමු කරනවා. දෙයට එන්න පුළුවන් උපරිම තැනට ඇවිල්ලා තියෙනවා. අපිව ගන්න පුළුවන් උදම තැන්ටේ අරන් තියෙන එයාට ගන්න පුළුවන්. සිහියට ගන්න පුළුවන්. ඊළඟට එයා කියන්නේ දැන් මේක තමයි ඉහළම ආධ්‍යාත්මික දියුණුව උපරිම තැන මේ තමයි නිවන මෝක්ෂය විමුක්තිය දැන් ඔයාලට හැම දෙයක් පිළිබඳවම සිහියක් තියෙනවා හැම දෙයක්ම දන්නවා අය කරන්න දෙයක් නැහැ එහෙම කියන්නේ සිය හරීම නිහතමානී තමන්ගේ සීමාව දන්නවා. ඉන් එහා ටික එයා වෙන කෙනෙකුට බාර හැබැයි බාර දෙන්න නම් අපි ඒකට කැමති වෙන්න සිහියත් එක්ක මෙතෙක් දුර ඇවිල්ලා ඉන්පසු ඉතිරි ගමනක් තව ගමනක් යන්න තියෙනවා කියන එක ගැන අපිට හැඟීමක් තියෙනවා. මේ අවසානයේ නොවේයි කියන කාරණා. ඒ ඉතුරු ටික යන්න චේතනාවක් පහළ වුණොත් තමයි අපි සිහියෙන් එහාට යන්නේ. අන්නේ චේතනාව සිහිය ඇති කරන්නේ කොහොමද? ප්‍රශ්නයක් අහලා. කුතුහලයක් ඇති කරලා. කුමක්ද? දැන් ඔබ නිරීක්ෂණය කළානේ දා මෙදාතුර හැම මොහොතකම ඔබ කළ දේ කියන දේ ඉස්තන දේ නිරීක්ෂණය කළා. දැන් හොඳට පුළුවන්. හොඳ නිරීක්ෂණයක් තියෙනවා ඔබට. දැන් ඒ ඔබමද කරන්නේ මේ හිතන්නේ තමන්මද කියන්නේ තමන්මද එන ප්‍රශ්නේ අහනවා උත්තරයක් දෙන්නේ නැහැ සිහිය. ඔය ප්‍රශ්නෙට සිහිය උත්තර දෙන්න යන්නේ ඔව් හෝ නැහැ කියන්නේ. සිහිය කරන්නේ ප්‍රශ්නයක් අහනවා අපි. අප තුල ඇති කරනවා විමතියක් හා කුතුහලයක්. අප කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ සිහිය එබඳු ප්‍රශ්නයක් අපෙන් අහයි කිය. අපව එහෙම මේ පිළිතුරක් නැති තැනකට ගෙනල්ලා අතාරී කියලා බලාපොරොත්තු වෙන්නේ. අපි හිතන්නේ හැම ප්‍රශ්නෙටම සිහිය තමයි උත්තරේ. කෝකටත් ඇයිනේ සිහිය. ඇත්ත. ඔතෙන්ට එන්නකල් මේ හැම දෙයකම උදව්වට හිටියේ සිහිය. මොන ප්‍රශ්නයක්වත් සිහිය තමයි පිළිතුර උත්තරේ විසඳුම. ඉතින් ඒ සිහියට විසඳන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම සිහිය විසඳුවා. දැන් සිහිය දන්නවා මූලික ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. අනිත් ප්‍රශ්න විසඳිලා. අමතක වීම අඩු වෙලා ඇති, අතපසු වීම අඩු වෙලා ඇති, වැරදියක් වැරදීම අඩු වෙලා ඇති. දැන් බොහෝ ඒ ඒව විසඳිලා. නමුත් ඒ නෙමෙයිනේ සංසාරේ කියන්නේ. ඔය ලෞකිකයි. අන්න එතනදී සිහිය බලන්න මොන තරම් නිහතමානීද කියා. එයා අපට ওই කාරණේ කියන්නේ නොකිය කියනවා. මේ ඔබමද කරන්නේ. තමන්මද හිතන්නේ. එහෙම එකපාරට ඇහුවාම මේ වෙන කෙනෙක් ඇහුවනම් අපි ඔව් කියලා කියනවා. ලෝකේ කවුරු ඇහුවත් ඔව් මං තමයි හිතන්නේ මං තමයි කියන්නේ. මම මේ මම. ඒයි මොකද? මොකද කියලා අහන්න නෑ මොකද? මං තමයි. නමුත් සිහිය ඒ ප්‍රශ්නේ අපෙන් අහනකොට ඒ ප්‍රශ්නේ එන්නේ ඇතුලෙන්. එළියෙන් නෙමෙයි අපේ කන් දෙකට ඇහෙන ප්‍රශ්නයක් නෙමෙයි හඬක් නෙමෙයි ඇතුලෙන්. අභ්‍යන්තරයෙන්. එනකොට අප කම්පණයටපත් වෙනවා. හොලවනවා. ඒ ප්‍රශ්නේ අපි හොලවනවා. එහෙම හෙලවුන් නැත්නම් කම්පණයකටපත් වුන් නැත්නම් ඒ වැඩක් නැහැ. අපි ගණන් ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නය ඕකද නැද්ද? උපෙච්චර ගණන් ගන්න ප්‍රශ්නයක් නෙමෙයි. හිතන්න දෙයක්වත් නෙමෙයි කියලා අතහැරලා දාලා ඔය සිහියෙන් හිටියානම් ඇති කියලා හිතුවොත් අපි ඉන්නේ මෙගොඩ. සංසාරෙම තමයි ඉන්නේ. හැබැයි සිහියෙන් ඉන්නවා. හොඳ සිහියෙන් ඉන්නවා. හැබැයි ඉන්නේ සංසාරේ. Thank you. ඒ ප්‍රශ්නයත් සමග පිබිදීමක් වෙන්න ඕනේ. අවදි වීමක් වෙන්න ඕනේ. හොයන්න ඕනේ කවුද? කවුද හිතන්නේ? දැන් එහෙම එය මේ නිකම් මේ කොහෙන්වත් උත්තරයක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම ගන්න පුළුවන් ප්‍රශ්න තියෙනවනේ සාමාන්‍ය දැනුම් පොතක් බලලා බුද්ධි පරීක්ෂණ පොතක් බලලා තියෙනවා බොහොම බුද්ධිමත් ප්‍රශ්න ඒකට උත්තරක් තියෙනවා පහේසිස්සත් පොතක් එහෙම ගත්තොත් හරීම බුද්ධිමත් ප්‍රශ්න තියෙනවා ඒකට උත්තරත් හොයාගන්න පුළුවන් ඒ පොතෙන් හරි වෙන පොතකින් හරි දැන් එහෙම උත්තරයක් නෑ මේ ප්‍රශ්නෙට දැන් කරකෝල අතෑරියා වගේ තැන. ඒතර උත්තර පේන්නේ නැහැ. කිසි දෙයක් පේන්නේ නැහැ. නිකන් නිලංකාර වෙලා යනවා. මම මම මම මම මම කීකේ තමයි සංසාරේ ආවේ. එහෙම නැතු එන්න බෑනේ සංසාරේ. මම කීකේම තමයි ආවේ. ඊළඟට දැන් මේ භාවනාව පටන්ගෙන සතිය පුහුණු කරන්න පටන් ගත්තාම මමමයි කිව්වේ. මම භාවනා කරනවා මම පරියන්කේ කරනවා මම සක්මන කරනවා මම ප්‍රතිවීක්ෂා කරනවා මම කවුදතරේ මම කරනවා හැබැයි එතන අර ඝන තිබිච්ච මම කියන අයිස් වගේ ඝන නිකන් අයිස් කුට්ටියක් වගේ තිබුණු මම දැන් දිය වෙලා යනවා සිහියේ ඒක දිය වෙලා යනවා අයිස් දිය වෙන්නේ වගේ දිය වෙනවා හැබැයි දිය වුණත් එතනත් අර සංවිතියම තමයි තියෙන්නේ. ඒ ඇතුළෙත් මම ඉන්නවා. දැන් ඝන මම නෑද? ඝනත්වයක් නෑ සිහියෙන් ඉන්නකොට ඒ කරන දේ ටිකක් සැහැල්ලුයි. සිහියෙන් ඉන්න වෙලාවක කෙනෙක් තව කෙනෙක් අපිට විවේ අපි විවේචනය කළත් අර ලොකුවට හැප්පෙන්න යන්නේ නෑ. දැන් ගල් කුට්ටියට හැප්පුණා වගේ හැප්පීමක් එන්නේ නැහැ. වතුර හැප්පුණා වගේ පොඩි කැළඹීමක් එනවා ටිකක් රිදෙනවා. ආපහු එහාට මෙහාට කැලැස්සිලා තිබ්බ තැනට එන්න පුළුවන්. මේ වතුර බේස්මක ස්වභාවය, යහට නැට කොරහක ස්වභාවය, යහට නැට කැලැස්සිලා නම් තිබ්බ තැනට එනවා. ලොකු හැප්පීමක් නැහැ සිහියෙන් ඉන්නකොට. ඒ නිසා කෙනෙකුට හිතෙන්න බෑ එතන මම නෑ කියලා. මොකද මම කියන ගත්තේ අර ඝන මම අයිස් කුට්ටියක් වගේ හිටිය මම. මේ එදා මෙදා තුර එහෙම තමයි හිටියේ සතර. දෙය මම නෑ. ඒ ස්වභාවයෙන් මම නෑ මෙතන. ඒ ස්වභාවයෙන් නැති වුණාට අර සංවිතිය එකම තමයි. මගේ සංවිතියම තමයි. ආයිස්සල තිබුණු සංවිතියම තමයි වතුරෙත් තියෙන්නේ. ඒ වෙනස් වෙලා නැහැ. එතන සැහැල්ලු. දැන් සියෙන් ඉහළට සැහැල්ලු වෙන්නේ නේ. බරක් නැහැ. බර අඩුයි. ගැටීම් අඩුයි. වෙනස් වෙන්න ඉඩ දෙනවා. ඝන දෙයකට වෙනස් වෙන්න බෑනේ. වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒ අයිස්කුට්ටියක් ගත්තොත් ඒ කුට්ටිය දාන්න පුළුවන් විදිහේ හැඩයක් ඊටත් තියෙන භාජනයකට තමයි දාන්න පුළුවන්. එක්කෝ ඒ භාජනයක හැදෙනවා එහෙම නැත්නම් අයිස්කුට්ටියක හැදෙනවා. ජලය එහෙම නෙමෙයි කියලා දැන් නම් මේ සීලී සැහැල්ලුයි වෙනස් වෙන්න ඉඩ දෙනවා. සිහිය ඒ වගේ ලොකු ප්‍රතිඵල අරන් දෙනවා. හැබැයි මේ සියලු ප්‍රතිඵල හිතවතුනි තාම ලෞකිකයි. තාම මේ මේ ගොඩ තියෙන ප්‍රතිඵලය සසරේ. ඇයි එහෙම සිහිය කරන්නේ? ඒකත් හොඳ කාරණයක්. ඇයි එහෙම සිහිය මේ මේ මෙගොඩට ඕන දේවල්ම කරලා දෙන්නේ. සිහියෙන් ඔය කියන ටික ඔක්කොම මේ ජීවිතේට හරිය වටිනවා. මේ වටිනාකම කියලා නිම කරන්න බෑ සතිමත් භවයේ ලෞකික ප්‍රයෝජන හේතු දෙකක් නිසා. එකක් තමයි සිහිය දන්නවා මෙයාට මේ පෙළඹවීමක් දුන්නේ නැත්නම් මේ ගමන යන්නේ නැහැ. මෙයා හැදිලා තියෙන්නේ පෙළඹවීම වලට අනුව ක්‍රියා කරන්න. දැක්කුවේ නැත්නම් යන්නේ නැහැ. කිසිම දෙයක් කරන්නේ නැහැ. හොදක් කරන්නේත් නැහැ, නරකක් කරන්නේත් නැහැ. පෙළඹවීමක් ආවේ නැහැ. චේතනාවක් ආවේ නැත්නම් කරන්නේ පෙළඹවීමක්. ඉතින් මේ පොළඹවන්නේ මේ ගමනේ යන්න පොළඹ වීමක් විදිහට එයාට යම් යම් වාසි දෙනවා. ලෝකෝත්තර වාසි දෙන්න බෑනේ. එහෙනම් ලෞකික වාසි තමයි දෙන්නේ. හොඳට නිින්ද යනවා, හොඳට ඇහැරෙනවා. ප්‍රබෝධයෙන් ඉන්න පුළුවන්. අමතක වීම අඩුයි. අපි කලින් කිව්වා අත්තරදී මඩුයි දේශයෙන් දේවල් අතහැරලා දාන්න පුළුවන්. අනිත්‍යයට පහසුවෙන් සමාව දෙන්න පුළුවන්. දැන් මේ විදිහට බොහෝ ප්‍රතිඵල තියෙනවා. ලෙඩ හොඳ වෙනවා. ඒක කාරණයක්. පෙළඹවීම සඳහා දෙවෙනි කාරණේ තමයි මේ ගොඩින් එතරට යන්න මේ සුසුකන් ටික ඕන. දැන් මේ ගොඩේ හිටිය විදිහටම හැම එකට වෙන්න බෑ කෙනෙක්. මේ සුසුකන් ටික ඕන ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ, ආතරින්න පුළුවන් වෙන්න ඕනේ, ධම්මශීලී විය යුතුයි. සැහැල්ලු වෙන්න ඕනේ. සැහැල්ලු වුණොත් තමයි පිනලා යන්න පුළුවන්. මහා බරක් තියාගෙන යන්න බෑ පීනලා ගිලෙනවා. සංසාර සාගරේ ගිලෙන එකයි වෙන්නේ. මේ ඈතර වීම සඳහා සුදුස්සෙක් කරනවා කියන්නේ. මේ හේතු දෙක නිසා තමයි ওই ප්‍රතිඵල ටික සිහිය දෙන්නේ. ඒ ඒ ප්‍රතිඵලක් සිහිය අපට ලබා දීලා අප සතුටින් ඉන්න කෙනෙකු බවටත් පත් කරලා සතුටින් සැහැල්ලුවෙන් ප්‍රබෝධයෙන් ඉන්න කෙනෙකු බවටත් පත් කරලා තමයි අපෙන් අහන්නේ ඔබ ඔබමද කියලා. මේ ඔබමද? ඔබට 100% විශ්වාසයි. ඔය හිතන්නේ Taman කියලා විශ්වාසයි. ඔව් විශ්වාසයි. කොහොමද දන්නේ? එන්න කොහොමද දන්නේ කියන ප්‍රශ්නේ 100 අන කොහොමද දන්නේ? කතා කරන්නේ Taman කියලා කොහොමද දන්නේ? මේ වැඩ කරන්නේ මමමයි කියලා කොහොමද දන්නේ? කොහොමද දන්නේ කියන තැනදී අපිට පැට උත්තරයක් නැහැ. ඒ විශ්වාසදෝ විශ්වාසයි. මමයි කරන්නේ මමයි හිතන්නේ කියන එක අපිට විශ්වාසයි. ඒතර පළවෙනි වතාවට කෙනෙකුට තේරෙනවා මේ විශ්වාසයක් මිස මෙතන ඥානයක් නැති බව. අවබෝධයක් නැහැ තියෙන විශ්වාසයක්. Taman පිළිබඳව තියෙන මතයක්. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. දිට්ඨියක් කියන්නේ මෙතන අවබෝධයක් නෙමෙයි. දිට්ඨිය. මමයි කරන්නේ කියන එක ගැන දිට්ඨියක් කියන මමයි මමයි මමයි විශ්වාසයක් තියෙනවා. එතෙන්දී තමයි අපි හෙලවිලා යන්නේ. මේ විශ්වාසයක් පමණයි. අත්දැකීමකුත් නැහැ අවබෝධයකුත් නැහැ. විශ්වාසයක් පමණයි. හැබැයි මේ ඇත්තද බොරුද කියන කතාව අපි දන්නේ නැහැ. මමමද වෙන කෙනෙක්ද මම නෙමෙයිද කියන එක අපි දන්නේ නැහැ. විශ්වාසයක් තියෙනවා මම කරන්නේ. මමයි ඉන්නේ. මමයි විඳින්නේ. මමයි හිතන්නේ ඒක විපාක විඳින්නේ මමමයි. කරන්නේ මම ක්‍රියාව කර්මයක් මම විපාකෙත් මම කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසනේ අපිට තියෙන කර්මඵලයේ පිළිබඳව දැනීමක් අත්දැකීමක් අවබෝධයක් නොවේනේ. දැන් එතනදී අපිට පිටක් නැහැ වෙන. පොතක නැහැ මේ ප්‍රශ්නෙට උත්තරේ. ආය අපි අහන්න වෙන්නේ සිහියෙන්ම තමයි. අපි ආගෙන් අහනවා අපි සිහියෙන්ම බලනවා. එහෙනම් කවුද? මමද නැත්නම් කවුද? මේ ක්‍රියාව දිහා බලනවා හිතන එක දිහා, කතා කිරීම දිහා, අපි කරන ක්‍රියා දිහා බලනවා. වෙන බලන්න දෙයක් නැහැනේ. ඒ කොච්චර බැලුවත් පේන්නේ ක්‍රියාව පමණයි. ක්‍රියාව දිහා බැලුවොත් ක්‍රියාව විතරයි පේන්නේ. පාරක් පෙන්තලා හිටගෙන බැලුවොත් වාහනේ යන්නේ දිහා ඉතින් වාහනේ යන්නේනෝ පේනවා. වේගෙන් යන වාහන පේනවා, හිමීට යන වාහන පේනවා, නීතියට අනුව පදවන වාහන පේනවා, නීතියට පිටින් පදවන වාහන පේනවා. ඒ ටික පේනවා ඉච්චතයි. දැන් මේ නෑ හිතුවොත් මේ කවුරු හරි වාහනයක් පදවනවා කියන එක දන්නේ නැති කෙනෙක් මේක ඇතුලේ රියදුරෙක ඉන්නවා කියන එක දන්නේ නැති දැන් පුංචි ළමෙක් කියලා ඒ කාර්යය දන්නේ නැති කෙනෙක් පාරයිනක හිටියොත් එයාට පේන්නේ මේ වාහන වලට ඕන නිසා එහාට යනවා මෙහාට යනවා සමහර ඒවා වේගෙන් යනවා සමහර ඒවා හෙලීට යනවා සමහර ඒවා හප්පගෙන යනවා සමහර වාහන ඒ වේග සීමා ඉක්මවල යනවා දැන් ඒ ළමයාගේ හිතේ ඇතින්නේ මේ වාහනේට ඕනේ නිසා යන අර කාර් එක හොඳට ගියා මේ ලොරිය වැරදියට ගියා එහෙම ටිකක් එයා කියයි. ඒ තේන විදි. දැන් සිහියට ඔච්චරයි තේන්නේ. ඔච්චරයි කියන්නේ ඔය ඔය දර්ශනය තමයි සිහියට දෙන්නේ. සිහිය දෙන්නේ අපිට. මේ කොපමණ වර්තමාන ක්‍රියා දිහා බැලුවත් ඔයින් පිට දෙයක් තේින්නේ නැහැ. ඔය බල බල ඉන්න පුළුවන්. සිතීලි දිහා ඕනේ තරම් බල බල ඉන්න පුළුවන්. මේ සිතීලි තියෙනකොට තියෙනව නැත්තන් නැහැ. ඉන් එහා දැනීමක් එන්නේ නැහැ නෙවෙයි. කතා කරනකොට කතා කරනවා නිහඬව ඉන්නකොට නිහඬව ඉන්නවා වැඩක් කරනකොට වැඩක් කරනවා වැඩක් නොකරනකොට වැඩක් කරන්නේ. ඔය දැනීම එනවා. කොපමණ බලන් හිටියත් ওই ටික තමයි පේන්නේ. හැබැයි නැවතත් කියනවා ඒ සිහිය සහ සිහියෙන් කරන කාර්යය කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නැහැ කියන එක. අවතක්සේරු කරන්නේ නැත. හැබැයි සිහිය අපිව මේ ඕන්දු මාදු කරලා තියෙන්නේ උතනදී. අර ප්‍රශ්නේ අහලා. මේ වාහනේ ටෝනින් නිසාද යන්නේ එහාට මෙහාට? අර වාහනේට වේගෙන් යන්න ඕන හින්දාද යන්නේ මේ වාහනේට හිට යන්න ඕන හින්දාද යන්නේ අරකට අප්පන්න ඕන හින්දාද හැප්පුවේ මේක නීති විරෝධීව යන්න ඕන හින්දාද කියේ මේ ප්‍රශ්නේ අහනවා ඉතින් අපිත් ඕක කියනවා මොකද තේන්නේ එහෙමනේ මුලින් ඕක කියනවා ඔව් ඔව් වාහනේට ඕන නිසා තමයි යන්නේ අන්න එතනදී සිහිය කියනවා ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න බෑ මේ පාර අයිනේ ඉඳලා ඔය යන වාහන දිහා බලන්න. කොපමණ බලන් හිටියත් වාහනේ යනවා එනවා තමයි පේන්නේ. ඒ යන එන විදිහ පේනවා. හොඳට යන විදිහ, වැරදියට යන විදිහ පේනවා. මේ බලන්න බලන්න තහවුරු වෙන්නේ වාහනේට ඕන ඉන්නම යනවා. අන්න ඒ නිසා විනිවිද බලන්න. විනිවිද බලන්න කියන එකයි විපස්සනා. විනිවිද බලන්න. වාහනේ ඇතුළට යන්න එපා. අපි කරන යන වාහනේ ඇතුළට ගිහිල්ලා බලන්න ඇතුළට යන්න ඕනේ. විනිවිද බලන්න. අභ්‍යන්තරයේ විනිවිද බලන්න. විපස්සනා කියන්නේ. විනිවිද බලන්න. එතකොට විනිවිද බලන්නේ කොහොමද? දැන් සිහියට බෑ විනිවිද පෙන්වන්න. සිහියට පුළුවන් මත පිට පෙන්වන්න. එතනදී සිහිය කියනවා අපට තවත් කාරණයක් හරීම නිහතමානීව ඔය වැඩේට මට තනියම උදව් කරන්න බෑ. ඔය ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ විනිවිද බැලුවොත් වාහනේ ඇතුළ බැලුවොත් තමයි තේන්නේ මේ වාහනේට ඕන නිසාද හොම යන්නේ නැද්ද කියලා. හැබැයි මට බෑ වාහනේ ඇතුළ වාට පෙන්වන්න. ඔබට ඒ දර්ශනය අරන් දෙන්න මට බෑ. මට පුළුවන් මේ මත පිට පෙන්වලා දෙන්න විතර. මන් නැතුවත් බෑ ඔය. ඒ අහංකාරයෙන් නෙමෙයි කියන්නේ. අපි සමානෙන් කියනවනේ මම නැතුව වැඩේ වට කරගන්න බෑ කියන්නේ සමාජ අහංකාරය. සිහියේම අහංකාර තමයි නෙමෙයි කියන්නේ. ආඩම්බරෙන් උද්දච්චයෙන් නෙමෙයි. ඇත්ත කියනවා. මට කරලා දෙන්න බෑ. හැබැයි මම නැතුවත් බෑ කරගන්න. මට තව කෙනෙකුගේ උදව් ඕන. ඊගෙන මට තව කෙනෙකුගේ උදව් ඕන. එතනදී තමා ඔය සිහි බුද්ධිය පිළිබඳ අවශ්‍යතාවය මතුවේ. සති සම්පජන්ණය පිළිබඳ සිහි බුද්ධිය. මේ සිහි කියනවා මේ මම විතරක් හිටියට බෑ මට තව මේ දවුවට කෙනෙක් ඕනේ. එයා අපි දෙන්න එකතු වුණොත් පුළුවන් ඔයාට ඔය දේ කරලා දෙන්න. ඉතින් එයාව එකතු කරගන්න මෙතෙන්ට. ඒ කාර්යය අපිට පවරනවා. එකතු කරගන්න. මට එයාව එකතු කරලා දෙන්න ගෙනල්ල. උදව්වට, අත් උදව්වට. සිහි බුද්ධිය කියන්නේ කුමක්ද? අන්න මේ ක්‍රියාවට කලින් පහළ වෙන ඒ පෙළඹවීම දකින්න. පෙළඹවීම. සීබුද්ධිය තිබුණොත් තමයි චේතනාව දකින්න පුළුවන්. චේතන. එහෙම නැත්නම් චේතනාව ඒ යට ගිහිල්ලා චේතනාව යටපත් වෙනවා ක්‍රියාවෙන්. ඔහි හිතනවා. ඔහි කියනවා. කරනවා. බයි කරවන්නා කවුද? හිතවන්නා කවුද? කියවන්නා කවුද? එයා ඉන්නේ තිරෙන් පිටිපස්ස. පිටිපස්ස ඉඳගෙන යා නූල් අදිනවා. නූල් ඇද්දාම මෙහෙ නටනවා. එහෙමනම් හිතවතුනි අන්න අපට එන්න වෙනවා සියුම්ම තැනකට. සිහියත් හරි සියුම්. දැන් සිහිය කරන්නේ හරිම සියුම් දෙයක්. නමුත් ඊටත් වඩා සියුම් තැනකට. දැන් ක්‍රියාව දකින්න එක ගොරෝසු. පෙළඹ වීම ඕනෑකම. ඒ ඕනෑකමක් ඇති වුණාට පසුවයි යමක් සිදු වෙන්නේ. යමක් කියන්නේ ওই ක්‍රියා තුනෙන් එකක් වෙන්නේ. එක්ක හිතෙන්නේ, එක්ක කියවෙන්නේ, එක්ක කෙරෙන්නේ. අන්න දැන් අපිට මේ වාහනේ විතරක් නෙමෙයි වාහනේ මේ රියදුරු වාසනේ කෙනෙක් ඉන්නවා කියන කාරණේ පේනවා. සීබුද්ධියෙන් බැලුවොත් පේනවා. එහෙනම් ආලෝකයක් එල්ල කරොත් ඒ වාහනේ ඇතුළට එවිට පේනවා වාහනේ ඇතුළේ මේ කෙනෙක් ඉන්නවා. රියදුරු වාසනේ. යා තමයි මේ හට මෙයාට හරවන්නේ. නැතු වාහනේට ඕන නිසා වමට හැරෙනව නෙමෙයි. දකුණට හැරෙනවත් නෙමෙයි. මේ කෙනෙක් මේක හරවනවා. ඒ ඒ දේ දැනගන්න අප වාහනේ ඇතුළට යන්න ඕනේ නැහැ. කිසියම් ක්‍රියාවලියකට නැත්තම් ධර්මතාවයකට ඇතුල් නොවි එළියෙන් ඉඳලා ඒ ධර්මතාවය දැකීම තමයි විපස්සනා. එළියෙන් ඉඳලා අභ්‍යන්තරය දැකීම. ඒක අභ්‍යන්තරයට ගිහිල්ලා අභ්‍යන්තරය දැකීම නෙමෙයි. ගියොත් දකින්න බෑ. එහෙම කියොත් පේන්නේ එහෙම කියොත් පේන්නේ වටපිට. වාහනයක් ඇතුලේ ඉඳලා බලන්න ඔක්කොම පේන්නේ වටපිට. එළියේ ඉන්න හැබැයි අර වාහනේ ඇතුළ දකින්න තරමට ආලෝකයක් අවශ්‍යයි. මේ පැත්ත බලන් ඉන්නත් ඕනේ, සිහිය තියෙන්නත් ඕනේ. වෙන 30ක් බලන් හිටියොත් පේන්නේ. ඒ වගේම අර කළු කරලා තියෙන වීදුරු විනිවිද යන්න පුළුවන් ආලෝකයක් එල්ල කරන්නත් ඕනේ. ඉතින් ওই දෙක තමයි සිහි සිහියයි බුද්ධියක් වල සිහි බුද්ධිය සති සම්පජන්යෙන් කරන්නේ. එහෙම කරාම තමයි තේරෙන්නේ මේ ක්‍රියාවක් ඕනෑම ක්‍රියාවක් වෙන්නේ චේතනාවක් නෙවෙයි. අන්න චේතනාව කියන දේ පේන්න පටන් ගන්නවා. සිහියට දැක්කේ නැහැ. සිහිය දැක්කේ නැහැ චේතනාව. සිහියට චේතනාව පේන්නේ නැහැ. මේ පේන දෙයක් කියන නොකිය හිටියෙත් නැහැ. පේන දෙයක් වාර්තා නොකර හිටියෙත් නැහැ. සාමාන්‍ය මාධ්‍ය වේදින් වගේ. තාක්ෂණ දෙයක් කිව්වා. ඉතින් එහා ටිකක් දැන් තියෙනවා මේ චේතනාව. ඒ වචනේ මොන මොනවා වුණත් චේතනා කිව්වත්, අභිප්‍රාය කිව්වත්, ඕනකම කිව්වත් මොන දේ කිව්වත් එහෙම එනවා පෙළඹවීම. පෙළඹවීමකින් තොරව කිසිවක් සිදුවන්නේ නැත පුද්ගලයා ඇසු ආශ්‍රිත. මේ ලෝකේ දේවල් වෙන්න පුළුවන්. අවවැස්ස ඕනෑම දෙයක් හඳුනා යන්න පුළුවන්. ඒ චේතනා නිසා නෙමෙයි, කන්දකට ඕන නිසා නෙමෙයි ණය යන්නේ. ඒ ණය යන්නේ ඒ දේවල් සිදු වෙන්නේ ප්‍රත්‍ය නිසා. ප්‍රත්‍ය නිසා වෙනවා. සාධක එකතු වුණාම සිදුවීම් වෙනවා. ණයයන් අවශ්‍ය සාධක ටික එකතු වුණාම ණයය. වහින්න ඕනේ සාධක එකතු වුණාම වහිනවා. ප්‍රත්‍ය. හැබැයි මෙතන චේතනාව නිසයි වෙන්නේ. චේතනාවකින් තොරව වෙන්නේ නැහැ කියන එක පේනවා. සහ ඕනකම් ඇති වුණු පමණින්ම යමක් වෙන්නේ නැහැ. එනේ ඇති වෙන ඇති වෙන හැම ඕනකමම ක්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ. බොහෝ ඕනෑකම් ඕනෑකම් විදිහටම තිබිලා නැති වෙලා යනවා. බොහොම ටිකයි ඒ ඕනකම් සිතීම් බවටපත් වෙන්නේ සිතීම් බවටපත් වෙන දේවල් වලින් බොහොම ටිකයි වචන බවටපත් වෙන්නේ වචන බවටපත් වෙන්නේ දේවල් වලින් තවත් ටිකක් පෙරිලා තමයි කායික ක්‍රියා බවටපත් වෙන්නේ මේ මේ ටිකක් වෙනවා ඒත් චේතනා ඇති වෙලා නැති වෙලා යනවා චේතනාවක් වැඩි වෙලා තියෙන්නේ චේතනාවකට බෑ පැය ගාණක් කිසිම ඕනකමක් පෙළඹවීමකට බෑ පැය ගාණක් ඒ පොළඹෝ පොළඹෝ ඉන්න. ඒක නැවත නැවත ඇති වුණොත් තමයි පුළුවන් ඒකට තව හේතු සහ ප්‍රත්‍යයන් එකතු වෙන්න. කොහොම හරි චේතනා ඇති වෙනවා නැති වෙනවා. සමහර චේතනා ක්‍රියාවන් බවට පත් වෙනවා. සමහර චේතනා චේතනාවක් කියලාවත් අපිට දැනගන්න කලින් වාෂ්ප වෙලා යනවා. බොහෝ චේතනා එහෙම තමයි. දැන් මේ ඇයි සමහර චේතනා විතරක් ක්‍රියාත්මක වෙන්නේ. සමහර චේතනා ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? චේතනාවකට පමණක් බැහැ අපව ක්‍රියාවකට යොමු අපව ක්‍රියාත්මක තාක්ෂයට ගේන්නේ චේතනාවකට පමණක් බැහැ මේ චේතනාවක් අත්‍යවශ්‍යයි. චේතනාවක් නැතුව කොහොමත් වෙන්නේ නැහැ. තමත් සාධකයා එකතු කරගන්න ඕන. ඉතින් යාට එකතු කරගන්න බැරි වුණොත් ඒ අනිකුත් අත්‍යවශ්‍ය සාධක ටික ඒ ක්‍රියාත්මක වෙන්නේ සහ අපගේ අනුමැතිය ඕන. අනුමැතිය අවශ්‍ය වෙනවා. ආ කියන්නේ මෙහෙම කරමුද ගමනක් යමුද හා යමු ඒකක් කොමුද හා බොමු නේ මෙහෙම plan එකක් ගහමු හා plan එකක් ගහමු අපි හා කියන්නේ මේ හා කීම නොදැනුවත්ව තමයි වෙන්නේ හා නොකියුවොත් මොන චේතනාව ආවත් ඒ චේතනාවට බැහැ ක්‍රියාවක් පටන් ගන්නවා බොහෝ වෙලාවට අපි හා කියනවා. හා කියලා කියනවා. හා කියන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. දැන් කිත් කියන මොකක්ද බෑ බෑ කියනවා. ඒ අනිත් පැයට. ඉස්සරට බෑ කියනවා. නමුත් චේතනාවලට හා කියනවා. චේතනාවලට බෑ කියන කෙනෙක් නෑ. දැන් බෑ කියන්න කියන චේතනාවට අපි හා කියනවා. ඒ නිසායි බෑ කියන්නේ. තව කෙනෙක් කියන අපි වැඩක් කරමුද මෙහෙම අතු ගන්න. බෑ කියන්නේ. ඒත් බෑ කියන්නේ අපි හිතන නෑ මේ. ඕ මේ විතර වටන දේ වැඩකට බෑ කියන්නේ නෑ. එයා ඇතුලෙන් චේතනාවක් එනවා බෑ කියන්නේ. ඒ ඒ චේතනාවට එයා හා කියනවා. හා කියන නිසායි කටින් බෑ කියලා කියවෙන්නේ. පිටවතුනි මේ විදිහට එතකොට මේ ක්‍රියා ක්‍රියා වර්ග තුනක් ගැන කතා කරා කායික ක්‍රියා කතාබහ මානසික සිතී මේවා මේවා තමයි කර්ම වෙන්නේ මේවායින් සංසාරෙ දික් වෙන්න පුළුවන් කෙටි වෙන්නත් පුළුවන් දික් වෙන්නත් පුළුවන් කෙටි වෙන්නත් පුළුවන් හැබැයි ඒ කර්මය කර්මයට ඕන නිසා නෙමෙයි වෙන්නේ ක්‍රියාව ක්‍රියාවට ඕන නිසා නෙමෙයි වෙන්නේ චේතනාවට ඕන නිසා ක්‍රියාව අපිට හඳුන්වලා ලැබෙන්නේ. සිහිය චේතනාව අපිට දැర్శණය කරලා දෙන්නේ සීබුද්ධිය. ඊළඟට චේතනාවක්ම නෙමේ වැරදි කාර්ය කරන එක. අපි චේතනාවට බයින්න පුළුවන් නේද? නැහැ. සාමාන්‍ය නීතියක් බලන්න චේතනාවක් මේක චේතනාත්මකව කරපු දෙයක්. මෙතන චේතනාවට අපි හා කියන. ඔය හා කිය. හා කියන්නේ ඕනම චේතනාවට අපි හා කියන්නේ ඒ ක්‍රියාවේ තියෙන බරපතලකමයි. ඒ දේ කරන්න තියෙන මහන්සිය මොන තරම් මහන්සි වෙන්න ඕනේද හා කිව්වට පස්සේ දේ කරන්නේ. ඒ වෙහෙස දන්නේත් නැහැ. සිතීමත් වෙහෙස කරයි. කතා කිරීමත් වෙහෙස කරයි. වැඩ කිරීමත් වෙහෙසයි. ඒ වෙහෙස ගැනත් අපිට නෑ අවබෝධය. ආ කියන්න කලින්. සහ ඉන් පසුව එහි විපාක. ආදීනව ගැනත් නෑ අවබෝධය. ඒ කිසිම දෙයක් ගැන අනවබෝධයෙන් හා කියනවා. චේතනාවක් වෙනවා අපි හා කියනවා. හා කිව්ව පමණින් ක්‍රියාව වෙන්නේ නැහැ හැබැයි. තව සාධක එකතු වෙන්න ඕනේ ක්‍රියාව වෙන්නේ. බොහෝ බාහිර සාධකත් එකතු වෙන්නේ. ඇතුළේනොත් සාධක එකතු වෙන්න ඕනේ ඕනම දෙයක්. ඒකක් බොහොමද? හා. හැබැයි එහෙම කිව්වට එතන තේ තුළ නැති වෙන්න පුළුවන්, සීනි නැති වෙන්න පුළුවන්, වතුර නැති වෙන්න පුළුවන්. ඒ තිබ්බත් ඒ ඒ අවස්ථාව තේ බොන්න සුසු අවස්ථාවක් නොවෙන්න පුළුවන්. මොනවා හරි තව සාධකෝද. කොහොම හරි අන්න චේතනා වෙත් නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ යාන්ත්‍රිකව පුරුද්දට ඔයලා බලන්නේ නැතුව ආ කියවෙනවා. ආ කියවෙනවා. ඒ තමයි පළවෙනි වතුර බෝතල නැද්ද බොන්නට? වතුර නැද්ද බොන්න? කොහෙද? වෙනාලා තියෙන්නේ? මම ඒකට ඇවිල්ලා කාට කියන්න මතීෂට කන්ඩෙන්ට් කියන්න බත් එක දාන්න ඕනේ අතුලට රයිස් කුකර් එක හොදන්න දාන්න. බෙදා ගන්න කියන්නේ. මේ සංසාර ගමනේ පළවෙනියෙන්ම කරන අසීයෙන් කරන ක්‍රියාව තමයි චේතනාව හඳුනාගන්න නැතිව ඒ චේතනාව ක්‍රියාත්මක කරන්නේ මොනතරම් මහන්සියක් වෙන්න ඕනේද කියන කාරණය ඉගෙන දන්නෙත් නැතුව සහ එහෙම කළත් ඒන් මොනතරම් සංසාරයක් හැදෙනවද කියන ඒ අවබෝධයක් නැතුව හා කීවේ. ඒ තමයි පළවෙනිම වැරද්ද. ඒ වැරද්ද වෙන්නේ දීපුද්ධිය නැතිකම නිසා. සිහියක් නැහැ, සම්පජානියක් නැහැ. ඊළඟට මේ ඉවරයක් නැතින මේ සංසාරය වගේ දිගට කියන්න වෙනවා කියන්නත් පුළුවන් අපි ඉවර කරන්න ඕනේ නිසා සංසාරය ඉවර කරන්න ඕනේ මේ අද වැඩසටහනත් ඉවර කරන්න ඕනේ. ඒ නිසා මේ කාරණයක් අවධානයට ගන්න ක්‍රියා ක්‍රියා පාලනය කරන්න පුළුවන් කායික ක්‍රියා වාචික ක්‍රියා සීලයෙන් පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ <clears throat> ශික්ෂාපද කියන්නේ ඒ සඳහා ශික්ෂාපද. මේ ශික්ෂාපද වලින් ඒ උදව්ව ගන්න. ඒක ඔක්කොම සිහියට බාර දෙන්න එපා. සිහියේ වැඩ අඩු කරන්න. සිහියේ වැඩ ටික අනවශ්‍ය වැඩ අඩු කරපු පමණ තමයි සිහියෙන් වෙන කාටවත් කරලා දෙන්න බැරි වැඩක් කරගන්න පුළුවන්. මේ හැමෝටම කරගන්න පුළුවන් වැඩ ටිකක් සිහියට බාර දුන්නාම එයාගෙන් එයාට විතරක් කරලා දෙන්න පුළුවන් කාර්යය කරලා දෙන්න එයාට වෙලාවකුත් නැහැ විවේකයකුත් නැහැ. ඒ නිසා සීලෙන් කරගන්න පුළුවන් ටික සීලෙන් කරගන්න. ඊළඟට සමතෙන් කරන්න පුළුවන් ටික සමතෙන් කරන්න. හිතේ වැඩ ටික අඩු කරන එකනේ සමතෙන් කරන්නේ හිත විවේකයට සමතේකටපත් කරනවා. සීලයට බෑ ඒකාරී කරලා දෙන්නේ. සීලයට පුළුවන් කායික වාචික සංවරය, මානසික සංවරය හදලා දෙන්නේ සමතෙන් ඒක සමතේට බාර මේ මේ මොනවද මේකට කියන්නේ විමද්දිගත කරනවා. විමද්දිගත කරන්නේ මෙහෙම කරාම තමයි සිහිය කාර්යක්ෂම වෙන්නේ හොඳට. ඒ සිහිය නැතුව සීලය රකින්න බෑ. සිහිය නැතුව සමතේ කරන්නත් බෑ. ඒතර ඒ ඒ සීලයට උදව් වෙන ප්‍රමාණයට සිහිය තියාගන්න. සී සිහියෙන් 110ක් විතර සීලය. තව 10ක් විතර සමතේ. ඒ 180ක් විතර අපිට ඉතුරු වෙනවා අනිත් කාර්ය. චේතනා දකින්න බය වෙන්න එපා. මොනවද දැන් කියන්නේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ හිතෙනවා. මොනවා හිතෙනවද? අයියෝ හරි බයන්නේ. ඇයි මේවා හිතෙන්නේ? බය වෙන්න එපා. හිතෙන දේවල් වලට බය වෙන්න එපා. බය වෙනවා කියන්නේ තව අකුසලයක්. බය වෙන්න ඕනේ හිතෙනවට නෙමෙයි හිතෙන දේ ක්‍රියාත්මක කරන්න. ඒකට බය වෙන්න. දිගට හිත හිත ඉඳන් බය වෙන්න. හැබැයි චේතනාවක් පහළ වෙන එකට බය වෙන්න එපා. මොකද චේතනාව කැන්සල් කරන්න පුළුවන්. ඒ චේතනාව කැන්සල් කරන්න පුළුවන් අපිට. ආනොක්කිය හිටියොත් ඉවරයි. ආ කිව්වොත් තමයි ප්‍රශ්නේ. ඒ හා කියන එක අපේ ඇතේ තියෙන. හැබැයි අපිට හා කියන්න දෙන්නේ තප්පරෙන් 10න් පංගුවක්වත් නැති තරම් පුංචි කාර්යයක්. සමහර ප්‍රශ්න තියෙනවානේ මේකට මේ විස්තර වෙලාවයි දෙන්නේ කාලය ඇතුළත උත්තරයක් දෙන්න එකපාරයි පුළුවන් උත්සාහ කරන්න. එකපාරයි පුළුවන් හැබැයි එහෙම විනාඩි ගණනක් වෙන්නේ තප්පරයකින් කාලෙම. ඒ වෙලාවේ අපි ඒ එතන සීබුද්ධියෙන් හිටියොත් විතරමයි හා නොකිය ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හා කියවෙන්නේ. දන්නේම නැතුව හා කියනවා. එහෙම තමයි හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි අවිජ්ජාපච්චය සංකාරය කියලා කියන්නේ. මේ නොදන්නවත්ව අපි හා කියන්නේ හැඩ ගැහිලා චේතනාවලට. එහා කියපු ගමන් ඒ අනුව සියල්ල සකස් වෙනවා විඥානය හැදෙලා. හරි. තප්පර දෙක තුනකින් සියල්ල සංසාරෙම හැදෙනවා. සංසාරේ හැදෙන්නේ මෙතන මේ මොහොතේ හැදෙන හැටි දකින්නත් පුළුවන් මෙතන මේ මොහොතේ සංසාරය හදාගන්න නැතුව ඉන්නත් පුළුවන් මෙතන මේ මොහොතේ ඒ නිසා හිතවතුනි මෙතන මේ මොහොතේ අපි පුළුවන් තරම් අවදීන් ආවධානයෙන් ඉමු මේ ඇසූ කාරණා මොනතරම් දුරට ගලප ගන්න පුළුවන්ද ආ මෙතන මේ මොහොතට යොදා ගන්න පුළුවන්ද කියා බලාගෙන සිහියේ කාර්යය ඒ බුද්ධියේ කාර්යය ප්‍රඥාවේ කාර්යය වෙන වෙනම හඳුනාගෙන ක්‍රියාවෙන් සිටිවිල්ලට සිතිවිල්ලෙන් චේතනාවට චේතනාවෙන් අනුමැතියට ඒ සියුම්ම තැනට රළුසෙනින් පටන්ගෙන එන්න උත්සාහ කරමු විශේෂයෙන් සාමාන්‍ය කටයුතු කරන විට වාඩි වී භාවනා කරන විටවත් සක්මනේදීවත් මනෝ වෙයි සාමාන්‍ය වෙලාවට. මොනවටද හා කියන්නේ? සසර හැදෙන හැටි, දික් වෙන හැටි, හදා ගන්න නැතුව ඉන්න හැටි මේ සියල්ල පිළිබඳ රහස තියෙන්නේ එතනයි. ඒ රහස ඒ රහස් පොත ඉගහැරලා බැලීමට තමයි විපස්සනා කියන්නේ කියවීමට. ඒ පිළිබඳ ඕනකමක් උද්‍යෝගයක් ප්‍රබෝධයක් ඇති කරගෙන අද විදසුනට විදසුන වැඩසටහනින් අපි හමුගනිමු සෑම දිනාටම සිතක්ම ශාන්තියක්ම සැනසෙල්ලක්ම වේවා